අපි යන්නේ මොන පාරේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පැවිදිවන සෑම පැවිද්ද ලබන්නේ මේ ජීවිතය තුළම නිවන් අවබෝධ කර ගැනීමේ අරමුණින්ම නොවේ. එසේ වුවද පැවිදි බවට පත්වන සෑම මෙලවදී ලෞතරා බුදුරජාණන් වහන්සේ නිසා සැනසෙනවා. ලෝකයාගේ ලෞකික අධ්‍යාත්මික දියුණුව දෙසා ක්‍රියා කර තමනුත් සතුටුව අනුනුත් සතුට කිරීම හොඳ දෙයක්. එහි වරදක් නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය පැවිදි ජීවිතයට ගල්පා නොගැනීම පැවිද්දේ සැබෑ අර්ථය නොවේ. එහෙත් මෙවැනි වකවානුක කුමන අර්ථයෙන් පැවිදි වුවද අවමෝසෙන් සීලයවත් ආරක්ෂා කරගෙන ජීවත් වීම අගය කොට සැලකිය යුතුය. මේ ජීවිතය තුලදීම නිවීම අරමුණු කරගෙන පැවිදිව ආරණ්‍යයේ කුටි හදන්න, පාරවල් හදන්න, ගල් වැටි බඳින්න වගේ ආරණ්‍ය සංවර්ධන වැඩට යොමු වීම අභාග්‍යකි. ගිහි ජීවිතයේ ගෙවල් අඹදරුවන් ඥාතින් වගකීම් අත්හැරලා යමෙක් පැමිණිවන්නේ අතීතයේ කළ දේ නැවත කිරීමට නොවේ. අතීතයේ නොකළ දෙයක් කිරීමටය. ගිහි කාලේ බාසුන්හේ පැවිදි වෙලා ආරණ්‍යයේ බාස් වැඩ වැඩේ කරනවා. ලේඛක මහතා පැවිදි වෙලා පොත් ලියනවා. අරක් කැමියා පැවිදි වෙලා දානශාලාවේ දාණය හදනවා. මෙය නොවිය යුතු දෙයක්. අපි සිතන්නට අවශ්‍යයි අපි පැවිදි වූයේ කෙලෙස් වලින් ගරා වැටුණු සිත නිකලෙස් භාවයෙන් සංවර්ධනය කිරීමටයි කියලා. පවුල ධනය සමාජය තත්ත්වය අපි ගිහි ජීවිතයේ ගොඩනැගූ කෙලෙස් කන්දයි. එම බර එකිනෙක බිම තබා ආරණ්‍ය සංවර්ධන බර කරට ගන්නේ නම් ඒද කෙලෙස් කන්දක්මය. අපි කල යුත්තේ කැහි ගැහණියදී සොටු ගැහණිය ගැනීම නොවේ. ඒ දෙදෙනාම අවබෝධයෙන් අත්හැරීමේ. එසේ නොකළහොත් කැහි සහ හොටු වලින් ඔබ සංසාරික පීනසෝගයක කරනු ඇත. ඔබ ගිහි කාලයේදී ඥාතීන්ට බිරිඳ දරුවන්ට ඉඩමට රැකියාවට ව්‍යාපාරයට ඇලීමක් ඇති කරගත්තාද එය අතහැර ආරණ්‍ය සංවර්ධනයට දායක පිරිසට ගෝලයන්ට ඇලෙන්නේ නම් ඒවා කෙරේ ඡන්ද රාගෙන් ඇති කරගන්නේ නම් ඔබ තුල අවබෝධාත්මක අත්හැරීමක් සිදු වී නොමැත. ගිහි කෙලෙස් කන්ද අත්හැර පැවිදි කෙලෙස් කන්ද අල්ලා ගැනීම පමණක සිදුව ඇත්තේ. নিরතුරුවම ගරා වැටෙන ලෝකය ඔබ මගේ කර ගැනීමට පෙළඹෙන්නේ සිත කෙලෙස් වලින් කාමච්ඡන්දයෙන් ගරා වැටීම ඇති නිසාය. සිත දක්ෂ නැහැ සිත අවබෝධ කර ගැනීමට ඒ දක්ෂතාවය ඔබට ලැබෙන්නේ ප්‍රඥාව තුළින් ප්‍රඥාව ලබන්නට නම් ඔබ තුල සමාධිය සකස් වෙන්න අවශ්‍යයි සමාධිය තුළින් සකස් වන විදර්ශනාව ඔබව මෙහෙවන්නේ ගොඩ නැගීමට නොව කඩා දැමීමට ඇලීමට ගැටීමට නොව ඒ නිස්සාරණයට ගිහි ජීවිතය පුරා අප සිදු කළේ ගොඩ නැගීමය කඩා දැමීම සිදිය යුත්තේ අවබෝධය තුලින්මය. අනවබෝධය නිසා කාම ලෝක, රූපී අරූපී ලෝක දක්වා මහා ගොඩනැගිලි ඔබ ගොඩනගාගෙන ඇත. මේ ගොඩනගාගත් සුන්දර ගොඩනැගිලි වලට ගොඩවීමට තෘෂ්ණාවේ ඉනිමන් දිගේ නගින විට එය පැකිලු නොහොත් සතර අපායේ මහා දුක් ගොඩකට ඇදගෙන වැටි මහා විනාශයකට පත්වීමට පුළුවන්. මේ අවදානම හඳුනා ගැනීමට ඔබ දක්ෂ විය යුතුය. සැපයේදී සතුටු වීමත්, දුකේදී කඳුළු සැලීමත්, උපේක්ෂාවේදී මධ්‍යස්ත වීමත් හැර ඉහත තුන් ආකාරයේ වේදනාවේ අනිත්‍ය බව දැකීමට අපොහසත් වීම නිසා සසර මෙතෙක් පැමිණි ගමනේදී ඔබ දුක සැප හේතුවෙන් ඇසෙන් හෙළූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩියයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇත. මේ ආශ්චර්යමත් මොහොත ඔබ අතපසු කරගතහොත් අනාගතයේ හෙළන්නට වන කඳුළු ප්‍රමාණය ඒට වඩා වැඩි වෙනු ඇත. මහා සාගරයේ ජල කඳට වඩා වැඩි ජල කඳක් අතීතයේ ඔබේ දැසින් ගලා ගියේ එක එක කඳුළු බිඳුව බැගින්මය. මේ සෑම කඳුළු බිඳුවක්ම netu අගට ඉනුවේ රූපයක් ස්පර්ශය නිසා හටගත් වේදනාව නිසාමය. අනිත්‍ය වූ රූපයක් ස්පර්ශයත් වේදනාවත් විඥානයත් නිසා කඳුළු සාගරයක් ඇසින් හෙළූ අපි මුලා වූ සත්වයෝමය ගිහි ගෙදර යන රූපයට ඇති තෘෂ්ණාව අතහැර ආරණ්‍ය යන රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳීමද වැඩි වෙනසක් ගෙන දෙන ක්‍රියාවක් නොවේ මේවා මායාවේ තාම් සෙල්ලම්ය ශාසනය රකින්න ආරණ්‍ය දියුණු කරන්න මේවා මායාවේ ලස්සන රසවත් අයිසින් තවරු කේක් ගෙඩිය. ඔබ දක්ෂ විය යුත්තේ අයිසින් තවරා ඇත්තේ කේක් ගෙඩියකට නොව ලෝදිය හැලියකට බව අවබෝධ කර ගැනීමතය. සංසාරේ පුරාවට සම්බුද්ධ ශාසනවල පන්සල්වල ආරණ්‍යවල අපි පූජා කළ කුටිවල මහරහතන් වහන්සේලා ලස්ස ගණනි වැඩ සිටින්නට ඇත. සුනිතලා සෝපා කලා පටාචාරලා වැනි අන්ත අසරණ අඩියක සිට පැමිණ උතුම් අරිහත්ත්වය අවබෝධ කරගත් උතුමන් උත්තමාවියන්ද වැඩ සිටින්නට ඇත. එහෙත් අපි තාමත් කුටි ආරණ්‍ය හදමින් සිටින්නෙමු. ඔය ගඩොලින් ගඩොල බැඳෙන්නේ ආරණ්‍ය සංවර්ධනය නො දුකය. නිවීමේ මඟ යනු ගඩොලින් ගඩොල ගලවා ඉවත් කිරීමය. දුක අපි ආදර්ශයෙන් ඊළඟ પરම්පරාවටද උරුම කර දෙන්නෙමු. දායක ගී පින්වතුන්ටද එම කඹයේම දිගේලි කරමු. සැපසෙවීම සඳහා ඔබ ගොඩනගන මනෝලෝකේ ගොඩනැගිලි දිනෙන් දින gadolin gadol බැඳෙන gadolak පාසා දුකද ඔබ ගලවා ඉවත් කරන gadolak පාසා ධර්ම අවබෝධයයි සැපයද ඔබ තුල ඇතිවනු ඇත. අවිද්‍යාවේ තරමටම ඔබ ඉදිකරන බව ගොඩනැගිලි විශාල වූද රූපයේ ස්වභාවය අනිත්‍ය නිසා රූපය ඇසුරු කොට සකස් වන පංච උපාදානස්කන්ධයේ ස්වභාවයද අනිත්‍ය නිසාත් තණ්හාව මාන්‍ය දිට්ඨිය නැමැති ගඩලින් බැඳෙන එම බව ගොඩනැගිලි කවදා හෝ දිනක තමා යට කරගෙනම කඩා වැටෙන බව ඔබ දැනගත යුතු ඇත. පංච උපාදානස්කන්ධ අනිත්‍යතාවයට පත්වන වේගය යම්සේ ප්‍රවේගකාරීද එම වේගයෙන්ම තණ්හාව මාන්නේ දිට්ඨිය නැමැති ගඩලින් බැඳෙන එම බව ගොඩනැගිලි ඔබ ඉහළ කාම ලෝකවලට ඔසවා තබයි. නමුත් එසේම එම වේගෙන්ම ඔබ සසර අපාය නැමැති දුක් ආඝාතයේ දක්වාද එම බව ගොඩනැගිලි බිඳ වැටෙනු ඇත. යම් සත්‍යෙක් සතර අපායේ දුක් විඳිනවා නම් ඒ තමා විසින්ම ගොඩනැගූ බව ගොඩනැගිල්ල කඩා වැටි ඊටම යටවීම නිසා දුක් විඳින අයෙක්මය. ආරණ්‍ය වාසී පින්වත් සැම මෙලෙස සිතන්නේ නම් මැනව. වනය තිබෙන්නේ එලි කරගන්නටවත් ලස්සන කරන්නටවත් නොවේ. වනය ස්වභාවයෙන්ම ලස්සනයි, පියකවිය. අපේ හදවත් අපිරිසුදු නම්, කෙලෙස් බරිත නම් වනය ලස්සන කිරීමට අපට සිදුවේ. සත්‍යකින්ම ඔබ කැමති ආරණ්‍ය සංවර්ධනයේ නම් මතු භවයේදීම එම වනයේම ආරණ්‍යෙම රුක් දෙවියෙක් ආරණ්‍ය ආරක්ෂක දෙවියෙක් බහිරවයෙක් ලෙස උපත ලැබීමට පුළුවන්. ඔබ කැමැති වූ දේ නිසා එය සතුටින් බාරගත යුතුය. නමුත් ප්‍රශ්නය වන්නේ වර්තමානයේ ප්‍රාථමික දෙවියෙකු වීමට ආරක්ෂක බහිරවයෙකු වීමට දොරටුපාලයෙකු වීමට අවශ්‍ය උපාදානයන් කැමැත්තෙන් සකස් කරගන්නා අපි. අතීතයේ මුළු දිව්‍ය තලයන්ටම අධිපති සක්දේව් රජුන් ලෙස අනන්ත අප්‍රමාණ දිව්‍ය සැප විඳියාය වීමය. අතීතේ එවන් අසිරිමත් අත්විඳි ඔබ සැපයක් අත්විඳි ඔබ වර්තමානයේ ප්‍රාතිමක රුක් දෙවියෙක් ආරක්ෂක දෙවියෙක් වීමට කැමති වෙනවා නම් එය අති උතුම් මිනිස්්‍ය ස්ථිතකින් ඇති කරගන්නා ප්‍රාථමික උත්සාහයකි බලාපොරොත්තුවකි මේ ප්‍රාථමික උත්සාහය සාර්ථක වොත් එම ආරණ්‍යයේම පන්සලේම කිරිවු වෘක්ෂයක් ධාතු මන්දිරයක් බුදුමෙදුරක් වගේ කරගෙන අනුන් කරන තමන් අකමැති දේවල් දැක ද්වේෂ කරමින්ද සිටිය හැකිය. තමන්ට ආමවසෙන් සතර අපායෙන් එතර වීමට ලැබුණු අවස්ථාව මගහැර අනුන්ගේ පිනෙන් යැපෙන්නට සතුටු වෙන්නට වනයක් ආරණ්‍යයක් ගසක් උපාදානය කර ගැනීම අභාග්‍යකි. ආරණ්‍යයක් ශුන්‍යාගාරයක් තුලට නිවන් මඟ වඩන්නේ කියා යුත්තේ පරිසරයේ ස්වභාවය වෙනස් කිරීමට නොවේ. එසේ කිරීමෙන් ඔබ ධර්මය අවබෝධ කිරීම මගහැර ධර්මයේ කොටස් කරුවන් වනව ඇත. ගිහි ජීවිතයේ දුක බව දැක එය අතහැර පැවිදි ජීවිතයේද දුකක් කර ගැනීම අභාග්‍යකි. දුක සකස් වෙන්නේ රූපය කෙරේ ඇති චන්ද රාගය නිසාම බව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. පින්වත් ඔබ පොරවන කඩ දහසේ චීවරයට ඇති චන්ද රාගයෙන් මිදී එය අතහැර පාංශු කුල චීවර කෙරෙහි චන්දරාගය ඇති කරගතහොත් එම ක්‍රියාවන් දෙකම එකම කාසිය දෙපැත්ත වගේය. ඇත්තේ සලකුණු මෝස්තරයේ වෙනස පමණි. සැබවින්ම ලෝකයන් මෝස්තරයකි. එම මෝස්තරය සිතුවම් කරන්නේ චන්දරාගයෙන් තෙත්තු ඔබගේ ඇතියමින් නැතිවෙන සිතය. මේ මෝස්තර කරවා චිත්‍ර සිතුවම් කරයි. ඒහින් ගිහි ගැදර නැමැති රූපය කෙරෙහි ඇති චන්ද රාගයෙන් මිදී වෙනත් රූපයක් කෙරෙහි චන්ද රාගයෙන් බැඳීම මෝස්තරයේ හැඩය වර්ණය වෙනස් කර ගැනීම පවණක් නෙයි. අසනීපයකට බෙහෙත් ගැනීමට රෝහලකට ගිය රෝගියා කල යුත්තේ රෝගයට බෙහෙත් ගැනීමයි. ඔහු එය පසෙ කළා. රෝගින්ට උපස්ථාන කිරීමට යන්නේ නම් රෝහලේ අලුත් වැඩියා නඩත්තු සහ අලංකරණ පිණිස වෙහසීමට යන්නේ නම් ඔහුගේ රෝගය විසින් ඔව්ව පිළිගනු ඇත. එහි අවාසනාව වනුයේ රෝහලත් වෛද්‍යවරයාත් ඖෂධත් තුනම තිබියදී ඔහු රෝගෙන් මිය යාමයි. එයින් අප උත්සාහ කළ යුත්තේ මිනිස් പ്രേත තිරිසන් දුවකගේ බැලුම් බෝලයක් වගේ ගර්භාෂ කුටියකට නැවත ගාල් වීම නොවේ. ඒ කසල ගොඩේ නැවත ගාල් නොවීමට වග බලා ගැනීමයි. ඒත් ඔබ පතනුවේ ගර්භාෂ කුටියක් නම් නැවත ඔබට එය ලැබෙනු ඇත. රතුම රතු පාට ගර්භාස කුටියේ වකුටුවේ නලියන කලල රූපේ මෝස්තර නිර්මාණකරුවාද හේතුඵල ධර්මයන්ට අනුව ඔබම වනු ඇත. ඔබ විසින්ම සතුටු වූ දෙය වනු ඇත. එහෙයින් පින්වත් ඔබ පැවිදි ජීවිතයේ සැබෑ අරමුණු নিরතුරුවම මෙනෙහි කිරීම ඔබ විසින් ඔබ කෙරෙහිම ඇති කරගන්නා කල්යාණ මිත්‍රභාවයකි. ඔබ ඔබටම කල්යාණ මිත්‍රෙක් වූ කල්හි নিরතුරුවම ඔබට ඉහලින් සිට යමෙක් විසින් සතිය සීය ඇති කර දෙනු ඇත. ඒ ධර්ම විනය කෙරේ ඇති ගෞරවය නිසාම ඔබ තුලින්ම ඇතිවන්නේකි. මෙවැනි ස්වභාවයක් යටතේ ඔබ තුල අකුසලයට, අවිනයට, ධර්මයට බියගෙන දෙන හිරියොතප් දෙක ඇතිවනු ඇත. নিরතුරුවම වැඩෙනු ඇත. මේ නිවන් මාර්ගයේ ඔබේ ආරක්ෂාව උදෙසා ඔබට ලැබෙන හොඳම සහතිකයයි ආරක්ෂකයෙකි. යමෙක් තුල අකුසලය කෙරෙහි හිරි ඔතප් දෙක හීනනම් එය ඔබගේ අන්තරාය පිණසම හේතු එවැනි අය ධර්ම විනය ගලපන්නේ බුදුරජාණන් වහන්සේ පැනවීම වලට අදාළව නොවේ. තමාගේ නිදහසට කැමැත්තට අදාළවය. මේ මනෝභාවය ඔබ තුල වර්ධනය වන්නේ ලාභ සත්කාර වලට ඇලීම හේතු වෙන්නේ. එහිදී ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ ලෞතර බුදු සමදින්ට නොව පින්වත් දායක මහතාටයි. පින්වත් දායක මහතා යන ව්‍යාපාර කරමින් බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් පාලනය කරමින් ජීවත්වන සමාජයේ ප්‍රභූ හෝ එසේ නොවන අයකි. එම පින්වතුන්ගේ එකම අරමුණ හැකිතාක් පින්කම් කර ගැනීමය. ඒ සඳහා ආරණ්‍ය සංවර්ධනයට මුදල් යොමු කිරීමය. එම පින්වතුන්ගේ ගිහි ජීවිතයේ කාර්ය බහුලත්වය නිසා මෙහි බරපැට වෙන්නේ භික්ෂුන් වහන්සේලාටය. මේ හේතුයෙන් සුවන් වහන්සේලාට සිදුවන්නේ වැලි ගඩොල් සිමෙන්ති සහ බාසුන්න හේලා සෙවීමටය. ইহත පලිබෝධේ අවබෝධයෙන් හඳුනාගෙන තම භික්ෂුත්වය ගත කිරීම සැබවින්ම ප්‍රශංසනීයය. එහෙත් ප්‍රමාද භාවයට පත්වීම නිසා යමෙක් එම දායක පිරිස් කැමැති මාර්ගයේ ගමන් කළහොත් අපි යන්නේ කොයි පාරේද යන ප්‍රශ්නාර්ථය අප තුළ ඇති කරගත යුතුය ඇත. නිවන් මඟ වඩනා පින්වත් ඔබට ගමන් කිරීමට මාර්ග දෙකක් බුදුරජාන් වහන්සේ දේශනා කොට නොමැත. එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණි. ගෞරවනීය පැවිදි ජීවිතයේ බොහෝම කැමැත්තෙන් තෘප්තියෙන් යුතුව අපි යන ගමනේදී මග නොමග ගැන নিরතුරුවම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. මන්ද ඉරි ඔතප් දෙක යන ලෝකයේ දුර්ලභ ධර්මතාවයන් වන නිසාය.